ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. මම දවස අරඹන්නේ මගේ පියාමෙන් සක්මන් කරමින් අලුත් සූර්යයාගේ දර්ශනය ඉරු පෙනෙන්ට පෙර ලැබෙන ආලෝකය සෑම උදයකම මම රස විඳිනවා එසේම සිසිල් සුළඟ සියතුන්ගේ නාදයක් විඳිනවා දවසේ මේ කාලයෙන් අප ස්වභාව ධර්මයාට බැඳෙන හැටි මට තේරුම් යනවා ඒ ඒ දිනය වන විට ඒ දිනය එළඹෙන විට මේ විදිහට සබාදාමේ මූලික ධාතුන් හැම උදයකම අපට ලැබෙනවා. ස්වභාව ධර්මයා විසින් රඟනු ලබන පුංචි රංගනයක අගය දැනීම මට නොවැළැක්විය හැකි එය මම අගය කරනවා අබ්දුල් කලාම් මහත්මයා තමන්ගේ ජීවිතය ගැන ලියපු පුංචි පොතෙන් මෙය උපුටා ගත්තේ එය සිංහලට පරිවර්තනය කොට තිබුණා ලලිත් හිංගම විසින්. අපි ගීයක් අසන්ට සූදානම් වන්නේ ආචාර්ය රෝහණ බැද්දගේ විසින් ගායන ලද බන්දුල විජේවීද විසින් ලියන ලද මහාචාර්ය සනත් නන්දසිරි විසින් තනුව සංගීතය නිර්මාණය කරන ලද ගීයක්. වෙන වෙලාවයි හිමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න එන්න අලුත් පාඩමක් ಸಂಧಿಯ පටන් මෙතෙක් කොතෙක් කරන්න ඇත්ත මෝඩකම් ගෙවා දැමූ අතීතයෙන් මිදී අලුත් දිනක් ගෙවන්න සුබ පැතුම් සමග අවදි වෙන්න කුකු කුකු කුකුල් ඉඳ හමාරයි කුකු කුකු අවදි වෙන්න වෙලාවයි දුක් පාඩම වෙච්චි දේවලින් උගත් යමක් අනාගතයට පාඩමක් ලෙසින් සිතේ තබා මෙවන් සැරසනේ අලුත් දිනක් ගෙවන්න සුබ පැතුම් සමග අවදි වෙන්න කුකු කුකු දිවේ සමාදාවට ආදරය කරන්න. සතුන් නොමරන්න. සොරකම් නොකරන්න. අපා දෙපා සිව්පා මව්පා සතුන්ට මෙත් කරුණාව වඩන්න. මහාචාර්ය සනත්නන්ද සිරි ගුවන් විදුලියට ගිය තමන්ගේ තනුවෙන් සංගීතය නිර්මාණය කළ විශාරද නන්දා මාලනී ඒ ගීය ගැයුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයි එම ගීතය රචනා කළේ. වැඩයම අතර ගමා අවියායුද පසසටලා ඔබ සිටිනා කනරුදී පිට මං වී යලි පැමිණින් යුනෙස්කෝව වසර කිහිපයකට පෙර වාර්තා කරනවා මාතෘභාෂා 3500ක් පමණ මේ සියවසේ අතුරුදහන් වන බව. පෙබරවාරි මාසයේ 21 වෙනිදා ලෝක මාතෘභාෂා දිනය සැමරුවා. මේ දිනය සැමරීමේ වැඩිම අයිතිය ඇත්තේ බංග්ලාදේශයටයි. පාකිස්තානයේ බෙන්ගාලය තුල තිබූ රටක්. මේ රටවල් සියල්ල තිබුණේ ඉන්දියාව ඇතුළේ. පාකිස්තානයේ කතා කරන්නේ උර්දු භාෂාව. බෙන්ගාලයේ බංග්ලා නැත්තම් වංග භාෂාව. සීට 98ක් පමණ බංගලි වැසියන් තම මව්බස වෙනුවෙන් සටන් කොට එය දිනාගත්. එම නිසා මාතෘභාෂා දිනය වෙනුවෙන් සටන් කළ මුල් රටක් හැටියටයි බෙන්ගාලය සඳහන් වෙන්නේ. පුදුම සාහිත්‍යයක් තිබෙන්නේ. ටාගෝර් තුමා ගීතාංජලි ලියුවේ බෙන්ගාලි බසින් ඔබ කියවා තිබෙනවා නම් ඒ පුතේ කවි 53ක් මුල් බෙන්ගාලි භාෂෙන් ලියා තිබෙන. කවි 103ක් ඉංග්‍රීසියට පෙරලා තිබෙනවා. ඉතින් අපි අපේ මව් බස ගැන සලකනවාද? ඔබේ අපේ රසවින්දනයට බෙන්ගාලි ගීතයකට යොමු වන්නයි අපේ සූදානම්. Thank you. নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বাসে সেইখানে তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বাসে সেইখানে তোমায় ভালোবেসেছি বনলতা কথা বলো না গো কুণ্ঠিতা দ্বিধা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি কোনো লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি গো কুণ্ঠিতা কোনলতা কপতা না গো কুণ্ঠিতা একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কিন্তু আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমায় ভালোবেসেছি বনলতা কথা হয়ো না গো কুণ্ঠিতা দিদা থরো থরো মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি ඒපීජේ අබ්දුල් කලාම් මගේ ජීවන චාරිකාව සිහින ක්‍රියාවට නැංවීම පුදුම ආශාවකින් මෙහි ඉංග්‍රීසි පොතත් සිංහල පොතත් මා කියවුවේ එහි මෙසේ සඳහන් වනවා මගේ ළමා කාලයේ සිට 80 ඉක්මවා සිටින දැන් අවදිය දක්වා මගේ ජීවිතයේ ඇතැම් අපූර්ව අත්දැකීම් මගේ ජීවන චාරිකාවේ දැක්වෙනවා. මේ ගත වූ කාලයේදීත් මගේ අත්දැකීම් වලිනුත් මාළද අතිශයින් වැදගත් පාඩම වූයේ කෙනෙක් තමන්ගේ ජීවිත අවස්ථාව ලද විට සිහිනමැවිය යුතු කාලයක් බවයි. එසේම එම සිහින සැබෑ කර ගැනීමට මහත්සේ මෙහෙස විය යුතු බවයි. අප එසේ කළහොත් සාර්ථකත්වය ඇතිවිය හැකි. මා හමුවන බොහෝ දෙනෙකුට මා කියන්නේ සිහින වූ කලී අප නින්දේදී දකින ඒවා නොවේ. ඒවා අපට නිදා ගන්නට ඉඩ නොදෙන ඒවා බවයි. ත්‍යාගා එන් එඩ්වඩ් ගුවන්විදුලි ගායන ශිල්පිනියක් ඒ කාලේ අදටත් ඇය ගීත ගයනවා ඉඳහිට ප්‍රේමකීර්තිද අල්විස් විසින් ලියන ලද ගීතයක් අපට මතක් වුණා මේ ගීතයේ තනුවත් නිර්මාණය කළේ මහාචාර්ය සනත් නන්දසිරි එතුමා මිය පරලෝ ගොහිල්ලා මාර්තු මාසෙට අවුරුද්දක් පිරෙනවා පෙබරවාරි මාසේ 15 වෙනිදා සනත් නන්දසිරි මහතාගේ උපන්දිනයදා අනුස්මරණ ගීතාවලියක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණා. මාද එයට සහභාගී වූවා. ඊටම රමණීය දවසක්. ඔහු විසින් පබඳින ලද තනු තමයි එම වැඩසටහනේදී ගීත වශයෙන් ගායනා කළේ. ඉතින් මේ ගීතය ත්‍යාගා එන් එඩ්වඩ් ගයන්නේ ප්‍රේම ගීති දහල්විස්ගේ රචනය මහාචාර්ය සනත් නන්දසිරිගේ තනු නිර්මාණය. to be සුඩින් නිලුම් මලකලා Voice of Trees නමින් ඉංග්‍රීසි ලස්සන ළමා ගීත සිතුවම් ඇතුළත් පොතක් පූජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් ලියා තිබුණා පළ කර තිබුණා කොයිට පෙර අයිස් නැත්තම් ඇස් ගැන තව පොතක් ලියා තිබුණා ඒවා ඊට අගය කළ යුතු පොත් ජාත්‍යන්තරයට ඒ පොත් ගොහිල්ලා තිබෙනවා උන්වහන්සේ ගීත ලියා තිබෙනවා සත්පුරුෂයන් වගේ තමයි ගස් ගස් විනාශ කරන අයටද ගහ යටට පැමිණ පොරෝපහර එල්ල කරන අයටද ගස සේවය සලසනවා. බුරු බාන්නක්කාර විනාශකාරයින් ලෝකේ පිළිලා ඉන්නවා. ඒ අය පොළවෙන් උඩ අඩිය ගහගෙන ගමන් කරන්නේ හරියට බොරු කකුල්කාරයෝ වගේ මේ සංකල්පනාම ප්‍රේමකීර්ති දල්විස් ලියනවා ෆ්‍රෙඩි සිල්වා ගායන ශිල්පියා ගැයුවා ගුවන් විදුලියට අතිශය ජනකාන්ත වූ ගීයක් උපහාස රසයේ තිබෙනවා. උපහාසය සමග අපට ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා. ඒ පාඩම සංගීතයෙන් කියා දුන්නේ මහාචාර්ය සනත් නන්දසිරි මේ ෆ්‍රෙඩි සිල්වා. Thank you. කවිතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක